ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මනෝරම්‍ය වූ සංගීතය සිත කය නිවනවා සුලලිත කලාවන්හි సౌందర్య වේදයේහි සංගීතය පරම ශාස්ත්‍රීය විෂයක් අද ඉරිදා සංග්‍රහයෙන් අප බලාපොරොත්තු වන්නේ ගීතයක දෙකක රස විඳීමත් සමග බුද්ධියට ආමන්ත්‍රණය කිරීමයි ලූෂන් බුලත් සිංහල කවියා දීපද රචකයා ගුවන් විදුලියේ සේවය කළේ. ඔහු වේදිකා නාට්‍යයට මෙන්ම රංගනයටත් චිත්‍රපට කලාවටත් ටෙලිවිෂන් කලාවටත් එකම දක්ෂකම් පෙන්නවා. ඔහු විසින් ලියන ලද ගීතයක්. මේ ගීතය තුල දිලිඳුකම, මව් ගුණය සියල්ල සංකලනය වී පුත්‍ර ප්‍රේමය පිළිබඳ කතාවක් කියවෙනවා. විශාරද මාලිනී බුලත් සිංහල ගායන ශිල්පිනියයි මේ ගීතය ගායනා කළේ මට එහිදී මතක් වුණේ සුදුවුන් රජතුමා බුදුන් වහන්සේට කියූ කියමනක් දරුපෙම හිමියනි සමසිඳි සමසිඳ නහර සිඳි නහර සිඳ මස සිඳි මස සිඳ ඇට සිඳි සුදූන් රජතුමා Taman තනි වුණු වෙලාවේ සිද්ධාත් කුමාරයා Tamanගෙන් වෙන් වුණා නන්ද කුමාරයා වෙන් වුණා මුණුබුරු රාහුල කුමාරයාත් වෙන් වුණා ඒ අය පැවිදි වීමට ගියා බුදුන් වහන්සේ හමු වුණු සුදූන් රජතුමා Tamanගේ දුක කියා සිටියා ඒ කතාව සමග අපි සවන් යොමු කරමු විශාරද මාලනී බුලත් සිංහලගේ මధుර ගායනයට Música hum.

දිව පුදුනක් තී දිවකා අදනුඩේ සිරියහනේ සීනෙන් හිනා නොවේ මා අඳවාපන් නොමිනිස්කම් තහවුරු කරන්නට තැත් කරන විට ශක්තිය ඇත්තෝ Tamanගේ යුතුයකම් ඉටු කළ යුතුය නොමිනිස්කම් තහවුරු කරන්නට තැත් කරන විට ශක්තිය ඇත්තෝ Tamanගේ යුතුයකම් ඉටු කළ යුතුය. ඒ අතිම්පයි නොවේ බුද්ධියෙන් ඉවසීමෙන් කතිකාවෙන් කලාවෙන් సౌందර්යයෙන් ක්‍රීඩාවෙන් පාලනයෙන් නීතියෙන් යුක්ති ධර්මයෙන් මේවා කියලා දුන්නේ අපට අම්මල තාත්තලා ගුරුවරු අද ලෝකෙටම ඒ ගුරු හරුකම් නැවත නැවත සිහිපත් කරන්නට අවශ්‍යයි. ආචාර්ය W.A. අබේසිංහ කවියා ගීපද රචකයා දශක කිහිපයකට පෙර විශාරද නන්දා මාලනියට රචනා කළ ගීතයක් මේ මෙය ගුවන් විදුලියෙන් උපන් ගීයක්. Thank you. වහින වැස්ස සැබෑ උගත්කම යනු මිනිස්කම් තහවුරු කිරීම උදෙසා යොදා ගන්නා ඥානයයි කොතැනක හෝ ඇති හොඳ දෙය උකහාගෙන සමාජය තිබෙනවාට වඩා යහපත් තැනක් කිරීම සඳහා ඒවා සමාජගත කිරීමයි අවශ්‍ය වන්නේ ಭಾರತයේ ජනතාව Hindu Muslim Sikh විවිධ ජන කණ්ඩායම් විවිධ ආගම් අදහන විවිධ ඇඳුම් අඳින විවිධ කෑම වර්ග අනුභව කරන විවිධ ශාස්ත්‍රීය කලා දක්ෂකම් වලින් හෙබි ඔවුන් දෙවියන්ට ඊටා කිට්ටුයි දෙවියන් සෝබාදහමේ සිටිනවා දෙවියන් තමන්ගේ හදවතේ සිටිනවා ඔවුන් දෙවියන්ට වයනවා ගයනවා ඒ බඳු ගීතයක් මේ कृष्ण जिण्डेवि सिन् गायनला दीयाक् नमो तस्स भगवतोरहतो सं बुध बुद्ध गौतम का गौतमका संदेश जब को सुनाए गौतम का संदेश जग को सुनाए बुद्ध गौतम का संदेश जग को सुनाए सत्य और शांति के आदर्श हम ना भुलाए गौतम के निर्वाण का पथ मन दर्पण हम प्रेम से निर्मल बनाए गौतम के चरणन में रख दो शील में पंचशील हृदय में धड़कन में भर दो बुद्ध तत्व ज्ञान बुद्ध सा जीवन बनाए සංගීතයේ උපත සාම වේදයේ එන භක්ති ගායනා ඇසුරින් උපත ලද්දක් බව පෙනෙනවා. එසේ සලකන ආයුර්වේදය අථර්ව වේදයේ උපාංගයක් වන්නේ යම්සේද එසේම ගන්ධර්ව වේදයද සාම වේදයේ උපාංගයක් වනවා තුන්දොස් සමණය කොට සිත සුවපත් කිරීම ආයුර්වේදයේ පරමාධ්‍යාශයයි. භාව සමනය කොට සිත සුවපත් කිරීම ගන්ධර්ව වේදයේ පරමාධ්‍යාශයයි. දේහයේ පැවැත්ම රැඳී ඇත්තේ සප්ත ධාතු මතයි. සංගීතය ස්ථාපනය වන්නේද ස්වර සප්තකය මත පිහිටාය. සොරක් ඥාණය මේ સિદ્ધාන්තයන් පදනම් කොටගෙන මියුසිකල් තෙරපි නමින් සංගීත චිකිත්සා පද්ධතියක් ගොඩනගා තිබෙනවා. මේ ගැන ආචාර්ය අමරදේවයන් ලියා තිබෙනවා. එතුමා ගැයූ ගීතයක් මේ මහාගම සේකරයන්ගේ පරිවර්තනයක්. සරෝජිනී නායිදු නම් වූ ඉන්දියානු කිවිඳිය ද වීවර් නමින් ලියන ලද කීර්තිමත් කවි පෙළයි අමරදේවයන් මෙසේ ගීයකට නැංවුවේ අපි ඉරිදා සංග්‍රහයට එක් කරන්නේ එම ගීතයයි. Thank you. මාලගිරා තතිසේම වූසු නිවන් ඇඳුම යන්නේ කාටද ඇඳුම යන්නේ මාලගිරා තතිසේම වූසු නිවන් ඇඳුම යන්නේ Thank you. ඇඳුම නියන්නේ නාලේනේ ඊතල හඳ එළියේ වේවුලන දැකින් මැලවුණු මූනින් කාටද ඇඳුම යන්නේ කාටද ඇඳුම යන්නේ කන කොක්කටුවේ සුදු මැලි පාතු හේතන සලුවන යන්නේ කාටද සලුවන යන්නේ කන කුඳුරේ සුදු මැලි පාතු හේතන සලුවන යන්නේ සැබෑ උගත්කම යනු මිනිස්කම් තහවුරු කිරීම උදෙසා යොදා ගන්නා ඥානයයි. කොතැනක හෝ ඇති හොඳ දෙය උකහාගෙන සමාජය තිබෙනවාට වඩා යහපත් තැනක් කිරීමට එය සමාජගත කිරීම අවශ්‍ය වෙනවා. නැවත නැවතත් එම අදහස් පැවසිය යුතුයි. ඒවා සිහිපත් කළ යුතුයි. සෝමතිලක ජයමහා නම් වූ ගායකයා උපදින්නේ ගුවන් විදුලියෙන්. ඔහු විසින් ගායන ලද මේ ගීතයත් පවුල් සංස්ථාව කුටුම්බය පිළිබඳ කදිම අත්දැකීමක්. සිත නිවන තැන තමන්ගේ පවුල් ජීවිතය. ඔහු ගැයූ මේ ගීතයයි ඉරිදා සංග්‍රහයට අප මෙසේ එක් කළේ. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පබනින ලද මෙම ගීතය ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතඥයා වෙතින් මනහර තනුවකින් යුක්තව නිර්මාණය වූවා. එය ගයන්නේ සෝමතිලක ජයමහා ගායන ශිල්පියා. Thank you. පුංචි පුතුගේ කතා පෙළයි පිය කිරිඳ විසිනේ විලයි මගේ නිවන මගේ කල්පතයි පොඩි පුවගේ සිනාවලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය කිරිඳ විසිනේ විලයි මගේ නිවන මගේ කල්පතයි පොඩි තුවගේ සිනාවලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය පිරිඳ විසිනේ විලයි මගේ නිවන මගේ කල්පතයි අතරතුරේ මට නින්නති සුවය දැනේ ලබනනම් දුක් පීඩා කුඩුකුණ පුංචි තලේ අඹු දරුවන් අතරතුරේ මට නින්නති සුවය දැනේ පොඩි දුවගේ සිනාවැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳ නිසේ සෙනේ විලයි මගේ නිවන මගේ කල්පකයි ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7 ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දීර්ඝා විමර්ශනී හඳුබලයි